සංඝ උපෝසත කිරීමේ ක්‍රමය සංඝ උපෝසතය ගැන දත යුතු කරුණු න භික්ඛවේ සංඝ මජ්ජේ අනජ්ජිට්ඨේන පාතිමොක්ඛං උද්දේශිතබ්බං යෝ උද්දිසෙය්‍ය ආපත්‍ති දුක්ඛටස්ස යයි වදාරා ඇති බැවින් සීමාවට සංඝයා රැස් වූ පසු පාමුක් උද්දෙසීම සඳහා සම්මුතියලත් භික්ෂුවක් විසින් සංඝ ස්තවීරයන් වහන්සේට හෝ අන්‍ය විනයදර තෙරණමකට හෝ ආරාධනය කළ යුතුය. ආරාධනය ලැබූ තරුණ වහන්සේ විසින් පාමුක් උදසීමට කලින් ආරාධනය කළ භික්ෂුවගෙන් විනය විචාල යුතුය. එසේ කළ යුත්තේද සම්මුතිය ලබාගෙනය. ආරාධනා කළ භික්ෂූන් වහන්සේ විසින් විනය ප්‍රශ්න විසඳිය යුත්තේද සම්මුතිය ලබාගෙනය. විනය පුච්චක සම්මුතිය හා විසජ්ජක සම්මුතිය තම තමා විසින්ම ද කරගත හැකිය. තමන් විසින්ම කර ගැනීමට දැනට පවත්නා චාරිත්‍රයයි. ආරාධනා ආදිය කරන හැටි මතු දක්වනු ලැබේ. එහිදී තිස්ස දත්ත යන නම් යොදා වාක්‍ය දක්වනු ලැබේ. පෝය කිරීමේදී ඒ තැන්වලට ඒ ඒ අයගේ නම් යොදා ගත යුතුය. 1. ආරාධනය කිරීමට සම්මුතිය ලබා ගැනීම. සුනාතු මේ බන්තේ සංඝෝ යදි සංඝස්ස පත්ත කල්ලං අහං ආයස්මන්තං තිස්සං පාතිමොක්කුද්දේශං අජ්ජේ සෙයං මෙසේ සම්මුතිය ලබාගෙන මතු දැක්වෙන වාක්‍ය තුන්වරක් කියා ආරාධනය කළ යුතුයි ආරාධනා කිරීම සංඝෝ බන්තේ ආයස්මන්තං තිස්සං පාතිමොක්ඛුද්දේශං අජ්ජේසති උද්දිස්සතු බන්තේ ආයස්මා තිස්සෝ පාතිමොක්ඛං තුන් වරක් කියන්න. දෙක. දේශක භික්ෂුවගේ පිළිවදන් දීම. ආම උද්දිස්සා මහං ආවුසෝ මෙසේ කියා ඇරයුම පිළිගෙන මතුවෙන වාක්‍ය කියා විනය පුච්චක සම්මුතිය ලබාගත යුතුය. විනය පුච්චක සම්මුතිය සුනාතු මේ බන්තේ සංඝෝ යදි සංගස්ස පත්ත කල්ලං අහං ආයස්මන්තං දත්තං විනයං පුච්චේය ආරාධනය කළ භික්ෂුව మతు එන වාක්‍ය කියා විසජ්ජක සම්මුතිය ලබාගත යුතුය විසජ්ජක සම්මුතිය සුනාතු මේ බන්තේ සංඝෝ යදි සංගස්ස පත්ත කල්ලං අහං ආයස්මතා තිස්සේන විනයං පුට්ඨෝ විසජ්ජෙයං තුන දේශක භික්ෂුවගේ විනය ਵਿਚාරීම සම්මජ්ජනී පදීපෝච උදකං ආසනේනච උපෝස තස්ස ඒතානි පුබ්බකරණන්ති වුච්චති යනුවෙන් දැක්වෙන උපෝසථාගාරයට සංඝයා රැස්වීමට කලින් කළ යුතු වන උපෝසථාගාරය හැමදීමය පහන් දැල්වීමය පෑන් තැබීමය අසුන් පැනවීමය යන හතර කිස කොට නිම වීද ආරාධනය කළ භික්ෂුවගේ පිළිතුර දැනට සූර්යාලෝකයේ ඇති බැවින් පහන් දැල්වීමෙන් ප්‍රයෝජන නැත සෙසුවත් තුන කොට නිම වීය. ප්‍රශ්නය. ඡන්ද පාරිසුද්ධි උත්තුක්ඛානං භික්ඛු ගණනාච ඕවාදෝ උපෝසතස්ස ඒතානි පුබ්බ කිච්ඡanti උච්චති යනුවෙන් දැක්වෙන పూర్ව කෘත්‍යයන් සම්පූර්ණ වනු පිණිස ගෙනන ලද ඡන්ද පාරිශුද්ධීන් සංඝයාහට ආරෝචනය කොට නිම වීද පිළිතුර ශ්‍රීමස්තක සියලු භික්ෂූන් වහන්සේම මෙහි රැස් වී ඇති බැවින් ගෙනන ලද ඡන්ද පාරිශුද්ධියක් නැත්තේය ප්‍රශ්නය ඍතුව වනාහි හේමන්තය ගිම්හානය වස්සානය යයි තුන් වැදෑරුම් වෙයි එයින් දැනට පැමිණ ඇති ඍතුව කවරේද පිළිතුරු දෙනු. ප්‍රශ්නය එක් එක් ඍතුවක පක්ෂ 8 බැගින් ඇත්තේය. පැමිණැත්තා වූ මේ ඍතුවේ ඉක්ම ගිය පක්ෂ කෙතෙක්ද? ඉදිරියට ඇති පක්ෂ කෙතෙක්ද? මේ පැමිණ තිබෙන පක්ෂය කීවෙනි පක්ෂයද? පිළිතුරු දෙනු. ප්‍රශ්නය දැනට මේ සීමාවෙහි රැස්ව ඉන්නා භික්ෂූන් වහන්සේලා කොතෙක් වන්නාහුද? ගණන කියනු. ප්‍රශ්නය. අවවාද ලබා ගැනීම සඳහා භික්ෂුණීන් විසින් කර ඇති ආයාචනය සංඝයාට හට සැලකොට නිම වීද? පිළිතුර. මෙකල භික්ෂුණීන් නැති බැවින් එබඳු ආයචනයක් නැත්තේය. ප්‍රශ්නය. මේ හතර සංඝයා සීමාවට රැස් වූ පසු පාමුක් උදෙසීමට පළමුවෙන් කළ යුතු බැවින් పూర్ව කෘත්‍යයයි කියනු ලැබේ. උපෝසතෝ යාවතිකාච බික්ඛු කම්මපත්තා සභාගාපත්තියෝච න විජ්ජಂತಿ වජ්ජනීයා ච පුග්ගලා තස්මින් න හොಂತಿ පත්ත කල්ලಂತಿ උච්චති යයි අටකථාචාර්යන් වහන්සේලා විසින් ප්‍රකාශිත පරිදි උපෝසත කර්මයට සුදුසු කාලය චතුර අංගයකින් යුක්ත විය යුතුය. උපෝසතය සාමාන්‍ය ලක්ෂණයෙන් එකක් වුවද චාතුද්දසි පන්නරසි සාමග්ගීය යයි දින වශයෙන් තුනක්ද සංඝ ඝන පුද්ගල යයි කාරක වශයන්ගේ වශයෙන් තුනක්ද සුත්තුද්දේශය පාරිසුද්ධි අදිඨානීයයි කර්තු ව්‍යාකාර වශයෙන් තුනක් ද වෙයි. එයින් මේ කරුණු ලබන උපෝසත දින වශයෙන් කිනම් උපෝසතයක්ද පිළිතුරු දෙනු. ප්‍රශ්නය කාරක පුද්ගලයන්ගේ වශයෙන් කිනම් උපෝසතයක්ද? පිළිතුර කාරක පුද්ගලයන්ගේ වශයෙන් සංඝ උපෝසතයයි. ප්‍රශ්නය. කර්ත ව්‍යාකාර වශයෙන් කිනම් උපෝසතයක්ද? පිළිතුර. කර්ත්‍ය ව්‍යාකාර වශයෙන් සුත්තුද්දේශ උපෝසතයයි. සුත්තුද්දේශ උපෝසතයයි කීයේහි එයට හතර නමකට නොඅඩු භික්ෂු පිරිසක් ඒ එක් සීමාවෙහි අත්පස නොපිරිහෙලා වැඩ සිටිය යුතුය. එපමණ භික්ෂූහු මෙහි වැඩ සිටින්නාහුද? පිළිතුර. එසේය. වැඩ සිටින්නාහුය. ප්‍රශ්නය. පැමිණ සිටින භික්ෂූහු වස්තු සභාග ආපත්ති වලින් මිදුනාහුද? පිළිතුර. එසේය. ඇවැද්දසීමෙන් පිරිසිදු වූ වාහුය. ප්‍රශ්නය. ගෘහස්ථාදී එක්විසි වර්ජනීය පුද්ගලයන් සංඝයාගේ අත්පසින් බැහැරකොට නිම වීද පිළිතුර එසේය නිම වීය ඉක්පිති පාමොක් උදෙසන ඉස්තවීරයන් විසින් මෙසේ කිය යුතුය මේ චතුරංගයෙන් යුක්ත කර්මයට පත්ත කල්ලය යයි කියනු ලැබේ පුබ්බ කරන පුබ්බ කිච්ඡානි සමාපෙත්වා දේසිතාපත්ති කස්ස සම්මග්ගස්ස බික්ඛු සංගස්ස අනුමතියා පාතිමොක්ඛං උද්දිස්සිතුං ආරාධනං කරෝම මෙය කී කලෙහි සංඝයා විසින් සාදුකාර දිය යුතුය ඉක්බිති ඤක්තිය කියා පාමුක් උදසිය යුතුය පාමුක් උදසීමේදී හතර ප්‍රාරාජිකාව පමණක් උදෙසා නිම කරතහොත් උද්දිඨංකෝ ආයස්මන්තෝ නිදානං උද්දිඨා චත්තාරෝ පරාජිකා ධම්මා සුතාඛෝ අනායස්මන්තේහි තෙරස සංඝාදිසේසා ධම්මා යනාදී පාඨයෙන් අවසන් කර එම පාඨයේ අවසානයේදී පාරාජිකුද්දේශෝ ဒ ුතියෝ කියා අවසන් කළ යුතුයයි සංඝාදි සේසු උද්දේශය දක්වා දෙසූ කල උද්දිඨංකෝ ආයස්මන්තෝ නිදානං උද්දිඨා චත්තාරෝ පරාජිකා ධම්මා උද්දිඨා තේරස සංඝාදි සේසා ධම්මා සුතාඛෝ අනායස්මන්තේහි द्वे අනියතා ධම්මා යනාදී පාඨයෙන් අවසන් කර එම පාඨය අවසානයේදී සංඝාදිසේසු උද්දේශෝ තතියෝ කියා නිම කළ යුතුය. අනියතුද්දේශය දක්වා උදෙසුව හොත් උද්දිඨංකෝ ආයස්මන්තෝ නිදානං උද්දිඨා චත්තාරෝ පරාජිකා ධම්මා උද්දිඨා තේරස සංඝාදිසේසා ධම්මා උද්දිඨා ද්වේ අනියතා ධම්මා සුතාකෝ පනායස්මන්තේහි තින්ස නිස්සග්ගියා පාචිත්‍යා ධම්මා යනාදී පාඨයෙන් අවසන් කර එම පාඨය අවසානයේදී අනියතුද්දේශෝ චතුත්ථෝ කියා අවසන් කළ යුතුය. අනියතුද්දේශය ඉක්මවා දේශනා කරතොත් සම්පූර්ණ ප්‍රාතිමෝක්ෂයේම උද්දේශිය යුතුය. එසේ උදෙසෝ කල ප්‍රාතිමෝක්ෂේහි එන පරිදීම අවසන් කොට විත්තාරු දේශෝ පංචමෝ කියා නිම කළ යුතුය